ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කලුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පරිවේනාධිපති වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාමාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවෙහි කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජ්‍යපාද කදුරුදුවේ සුගත වංශ නායක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස පංචමේ භික්කවේ ආදීනවා උස්සූර භත්තේ කුලේ කතමේ පංච ජේතේ අතිථිපාහුනා තේන කාලේන පටිපූජෙන්ති යාතා බලි පටිග්ගාහිකා දේවතා තාන කාලේන පටිපූජෙන්ති ජේතේ සමනක් බ්‍රාහ්මනා ඒක භක්තිකා රත්තු පරතා විරතා විකාල භෝජනා තේන කාලේන පටිපූජෙන්ති දාසකම්ම කරපෝරිසා විමුඛා කම්මං කරොන්ති තාවතකං ජීව අසමයේන භුත්තං අනෝජවන්තං හෝති ඉමේ කෝ භික්කවේ පංච ආදීනවා උස්සූර භක්ත කුලේති ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන උස්සූර භත්ත සූත්‍රයයි පින්වතුනි මේ සූත්‍රය සුවිශේෂිත සූත්‍ර ධර්මයක් එනම් මේ සූත්‍රයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නියම වේලාවට ආහාර පිළිවෙල නොකිරීමේ ආදීනවත් එවැගේම නියම වේලාවට ආහාර පිළිවෙල කිරීමේ ආනිසංස කියන මේ ආදීනව සහ ආනිසංස කියන කාරණා පිළිබඳව දේශනා කරනු ලබන්නේ. පින්වතුනි බොහෝ විට මේ සූත්‍රය නැත්නම් මේ සූත්‍රයේ තියෙන ධර්ම කරුණු ප්‍රායෝගික වන්නේ අපේ කාන්තා පක්ෂයටයි. මොකද ඒ අය තමයි නිවෙස්වල බොහෝ විට මේ ආහාර පාන පිළිවෙල කරනු ලබන්නේ. ඒ සමහර විට බොහෝම කලාතුරකින් පිරිමි පක්ෂයක් ආහාර පිළිවෙල කරන අවස්ථාවන් තියෙනවා අපි දන්නවා. පින්වතුනි මේ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ සූත්‍රය දේශනා කරන්නේ හැබැයි භික්ෂුන් වහන්සේලාටයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ හාමුදුරුවරුන්ට සූප ශාස්ත්‍රය පිළිබඳව ආහාර පිළිවෙල කිරීම පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ එවැනි පන්තියක් දාලා මේ කාරණා දේශනා කරනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි බලන්න ත්‍රිපිටක ධර්මයේ තියෙන මේ සූත්‍ර පිළිබඳව අපි විමර්ශනය කළාම ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක් පිළිබඳවම සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම ලෞතර බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච දැනුම උන්වහන්සේට සර්වඥ කියන වචනය සාකල්යෙම සුදුසු බව මේ දේශනා තුලින් පැහැදිලි වෙනවා එනිසා පින්වත්නි අපිට ඕනෑම අවස්ථාවක ඒ අවස්ථාවේ හැටියට අවශ්‍ය කරන අනුශාසනාවන් දේශනාවන් මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම තුලින් ඉතාමත්ම හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. එනිසා ඒ සෑම කාරණයක්ම ලෞතර බුදුහාමුදුරුව උන්වහන්සේගේ ධර්මයේ තුලින් දේශනා කරලා තියෙනවා. එනිසා මේ අවස්ථාවේදී අපි ඒ අනුව ලෝතර බුදුහාමුදුරුවෝ මේ උස්සූර භක්ත සූත්‍රයේ දේශනා කරන්නේ කුමක්ද කුමන ධර්මකාරණාද කියන වග අපි විමසා බලමු. සූත්‍රය ආරම්භ වන්නේ පංචමේ භික්කවේ ආදීනවා උස්සූර භත්තේ කුලේ මහණෙනි මේ හිරු උදා වෙලා බොහෝ වේලාවක් ගත වුණාට පස්සේ ආහාර පිසින කුලයක එය එයට හේතු වන ආදීනව ඒ කියන්නේ නරක විපාකය. දැන් පොදුවේ ගත්තාම ආනිසංශයත් ආදීනවයත් මේ දෙකම විපාක කියන හැටියට දැක්වෙනවා. දැන් අභිධර්මයේ කුසල විපාක අකුසල විපාක වශයෙන් මේ හොඳ නරක දෙකටම විපාක කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් ආදීනව කියන වචනේ දේශනා කරාම ඒක ඒකාන්ත වශයෙන්ම ඇතුළත් වෙන්නේ නරක විපාකයේ හැටියට. වැරදි දෙයක විපාකයේ හැටියට. ඒකයි ආදීනව කියලා කියන්නේ. දැන් පස්පව් දස අකුසල් ඒ වයින් ලැබෙන විපාකයට ආනිසංස කියන්නේ ආදීන. ඇයි? එයින් ලැබෙන්නේ අයහපත් විපාකයක් නිසා. දම් දීම, සිල් රැකීම, භාවනා කිරීම මේවයෙන් ලැබෙන්නේ ආදීනව නෙමෙයි යහපත් විපාකය එය ආනිසංසයයි. දානානිසංස, සීලානිසංස, භාවනානිසංස කියලා අපේ බණේ දැක්වෙන්නේ ඒ විදිහට. ඒකයි. එතකොට මේ දහවල් වෙලා සමහර විට දහවල් ආහාර ගන්න වෙලාවේදී තමයි සමහර නිවෙස්වල ආහාර පිළිවෙල කරන්න සූදානම් වෙන්නේ. ආහාර පිළිවෙල කරන්න පටන් ගන්න. එතකොට අපි හිතමු දහවල් 11ට 12ට කියලා. එහෙම වුණොත් ඒ නිවසියන්ට දහවල් ආහාර ගන්න වෙන්නේ දහවල් ආහාරයක් හැටියට නෙමෙයි හවස 3ට 4ට වාගේ වෙලාවට. ඒක. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයෙන් ඍණාත්මක පැත්ත ආදීනවය හැටියට ධනාත්මක පැත්ත ආනිසංස හැටියට දේශනා කරනවා. එතකොට බලමු මෙහි දක්වනවා එහි ආදීනව පහක් තියෙනවා. කතමේ පංච මේ දහවල් වෙලා ආහාර පිළිවෙල කිරීමේ ආදීනව පහක්. පළවෙනි කාරණය තමයි යේතේ අත්හිති පාහුනා තේ කාලේන න පටිපූජෙන්ති. මේ මම පද ගලපලා කියන්නේ මොකද තේරුම් කරනකොට මේ pāli භාෂාව සිංහලට පරිවර්තනය කිරීමේදී ඒ විදිහට පද වෙන් කරලා ගන්න ඕනේ. පින්වතුන් ඔබ අපි හැමදෙනාම දන්නවා මේ ඔබේ නිවෙස්වලට යම් යම් ආගන්තුකයෝ පැමිණෙනවා. ඥාතීන් වෙන්න පුළුවන්, ඒ වගේම මිත්‍රයන් වෙන්න පුළුවන්, වෙන හිතවත් අය වෙන්න පුළුවන් ඒ අයට කියන්නේ ආගන්තුක. gedara අය නෙමෙයි බාහිරෝ කැමිනෙන අය. අතිති. එතකොට මේ පැමිණෙන ආගන්තුකයෝ සමහර විට දවල් වේලාවේදී දවල් ආහාරය ගන්න අවස්ථාවේදී ඒ වෙලාවේදී නම් පැමිණෙන්නේ දැන් ඒ අයට අපිට සලකන්න මෙතන පටිපූජෙන්ති කියලා කියන්නේ සංග්‍රහ කිරීම. පුදනවය අය. ඕක අර පංච බලිවලත් දක්වලා තියෙනවා ලෞතුරා බුදුහාමුදුරුවෝ. ඒකක් තියෙන්නේ මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේමයි අතිති බලි. මේ බලිය කියලා කියන්නේ ශාන්ති කර්මයක්. එනිසා මේ පැමිණෙන ආගන්තුකයින්ට අපි ඊටාම හොඳින් සලකන්න ඕනේ. සංග්‍රහ කරන්න ඕනේ. එතකොට දැන් මේ අය දහවල් වෙලාවේදී නම් පැමුණුනේ තාම ආහාර සූදානම් කරලා නැහැ. සූදානම් කිරීමට සූදානමකුත් නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඒ අයට නියම විදිහට සංග්‍රහ කරන්න ලැබෙන්නේ නැහැ. එhmenan ඔබට කියන්න වෙන්නේ අනේ තාම මේ අපේ ගෙදර ආහාර සූදානම් කරලා නැහැ. සූදානම් කරන්න තවම සූදානමකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කියමනක් තමයි කියන්නේ. ඒ නිසා බලන්න එතකොට අර ආගන්තුක පැමිණිච්ඡය කොයිතරම් අසතුටටපත් වෙනවද නේද? පින්වත්නි අපි ඒ ආගන්තුකයන්ට සැලකීම අපේ විශිෂ්ටත්ම යුතුයකමක් හැටියට කරන බව රොබර්ට් නොක්ස්ලි ඉංග්‍රීසි ජාතකයෙන් පවා ආගන්තුක සත්කාරයේ පිළිබඳව දක්වලා තියෙනවා. එතකොට අපිට මේ වෙලාවේදී ඒක කරන්න ලැබෙන්නේ නැත්නම් කරන්නේ නැත්නම් බලන්න අපේ තත්ත්වය කුමක්ද කියලා. ඒකයි. ඒ නිසා පළවෙනි ආදීන වේක. ඊළඟ දෙවෙනි කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දක්වන ජාතා බලි පටිගාහිකා දේවතා තාන කාලේන පටිපූජෙන්ති ඒකත් අර පංච බලිවල තියෙනවා. දේවතා බලි කියලා. පින්වත්නි අපි දෙවියන් වෙනුවෙන් යම් යම් පුද පූජාවන් පවත්වනවා. ජගත් ප්‍රේෂයෙන් පින් අනුමෝදන් කරවීමක්වත් දෙවියන් වෙනුවෙන් සිද්ධ කරනවා. පින්වත්නි එය අප විසින් කළ යුතු වෙනවා. මොකද අපිට දෙවියන් පිළිබඳව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. දැන් රතන සූත්‍රයේ වැනි සූත්‍ර ධර්මවලක් තියෙන්නේ පිවාච රත්වච හරන්තියේ බලි මේ පින් අනුමෝදන් කරන බලි පූජාවන් සිද්ධ කරන පින්වතුන්ව දෙවියන් විසින් ආරක්ෂා කළ යුතුයි කියන බුද්ධ නියමය ඒ සූත්‍රයේ තියෙනවා එනිසා දෙවියන් වෙනුවෙන් කරන පූජාවන් යම් යම් ඒක අන්තගාමීව නෙමෙයි තමන්ගේ විශ්වාසයේ හැටියට මොකද පින්වතුනි අපි මේ එක එක්කෙනා තුළ තියෙන පිළිගැනීම් විශ්වාසයන්ට අපි එහෙම හානිවන විදිහට ප්‍රකාශයන් නොකළ යුතුයි. එතකොට මේ දෙවියන් වෙනුවෙන් යම්කිසි පූජාවක් පැවැත්විය යුතුය නම් ඒවා පවත්වන්න ඒ පූජාවන් පවත්වන්නට බැරි වෙනවා. ඇයි? මේ ආහාර තාම කෑම සූදානම් කරලා පිළිවෙල කරලා නැති නිසා. නැ පටිපූජෙන්ති. ඒ නිසා සුදුසු කාලයේදී දෙවියන්ට පවත්වන පූජාව පවත්වන්න බෑ. අන්න දෙවැනි ආදීනවය. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දක්වනවා තුන්වෙනි ආදීනවය තුන්වෙනි කාරණය යේතේ සමන බ්‍රාහ්මනා ඒක භත්තිකා රත්තු පරතා විරතා විකාල භෝජනා තේ කාලේන න පටිපූජෙන්ති පින්වතුනි සමහර විට මේ භික්ෂුන් වහන්සේලා දැන් මේ සූත්‍රේ නා කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජම් ශ්‍රමණ පිරිස් දැන් වෙන භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි අපේ සූත්‍රවල සඳහන් වෙනවා මේ යම් යම් ශ්‍රමණ පිරිස් හිටියා. ශ්‍රමණ සම්පදායන් තිබුණා. ඒ නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා තමන්ගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාව විශේෂ නමකින් හඳුන්වා දෙන්න. ඒ නිසා ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙනවා භික්ෂුන් වහන්සේලාව හඳුන්වලා තියෙන ලෞතුරා බුදුහාමුදුරුවෝ සමනා සත්‍ය පුත්තියා කියන වචනේ. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා. එතකොට මේ තවතම ශ්‍රමණ ශ්‍රමණ පිරිස් හිටියා. ඒ නිසා මේ කිසියම් වෙන බ්‍රාහ්මණ පිරිස් වෙන්න පුළුවන්, ශ්‍රමණ පිරිස් වෙන්න පුළුවන්, අචේලක වෙන්න පුළුවන්, නිගණ්ඨ වෙන්න පුළුවන්, ආජීවක වෙන්න පුළුවන් කිසියම් ඒ විදියට ඒ ශ්‍රමණ පිරිස් මේ ආහාර සොයාගෙන පැමිණෙන අවස්ථාවන්හිදී ඒ අයට මේ ආහාර වලින් පූජා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සූත්‍ර විශේෂයෙන් සඳහන් වෙනවා ඒක භක්තිකා. පින්වතුනි මේ භික්ෂුන් වහන්සේලා දිනකට එක වේලක් පමණක් තමයි වළඳලා තියෙන්නේ කියන විස්තර අපේ මේ සංයුත්ත නිකායෙහිම තියෙන අර අරඤ්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. එක දෙවියෙක් ඇවිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා අරඤ්ඤේ විහෙරන්තානම් සන්තානම් බ්‍රහ්මචාරිනම් ඒක භක්තම් පුඤ්ඤමානානම් කේනවන්නෝ පසීදති බුදුහාමුදුරුවනේ මේ කැලේ අරණ්‍ය වාසය කරන එක වේලක් පමණක් දවසට වළඳන මේ භ්‍රමචාරී ජීවිතයක් ගත කරන භික්ෂුන් වහන්සේලාගේ ශරීර වර්ණය ඇති වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළා. ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ අතීතං නානු සෝචಂತಿ නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති බලන්නකො දීප පිළිතුර අතීතං නානු සෝචಂತಿ අතීතයේ පිළිබඳව හිතලා කල්පනා කරලා ශෝක කරන්නේ නැහැ නප්පජප්පන්ති නාගතං නොපත් වෙච්ච නොපෙමිනි අනාගතය පිළිබඳව හිතලා බිය වෙන්නෙත් නෑ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ ජීවත් වෙනවා ජපෙනවා තේනවන්නෝපසීදති. ඒ නිසායි මේ භික්ෂුන් වහන්සේලාගේ ශරීර වර්ණේ ඇතිවන්නේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ దేవතාවට පිළිතුරු දුන්නා. එතකොට මට කියන්න ඕනකම තිබුණේ මේ ඒක භක්තික කියන වචනේ. එක් වේලක් පමණක් වළඳන එවැගේම විකාල භෝජනයෙන් වෙන් වෙච්ච පින්වත්නි මේක බොහොම අපි විමසිය යුතු වචනයක් මොකද භෝජන විකාල භෝජන දැන් විනය අට කතාව තමයි සමන්ත පාසාදිකාව මේ විනය අටකතාවේ දැක්වෙනවා භෝජන වර්ග හැටියට කජ්ජ බොජ්ජ ලෙය්‍ය පෙය්‍ය කියලා වචන හතරක්. එතකොට මේ කජ්ජ කියලා කියන්නේ කාද්‍ය දේවල්, කන දේවල් මොනවද? කඩාගෙන කන දේවල්. පාන්, බනිස්, කේක් වැනි ආහාර කජ්ජ කියන වචනයට යතුලත් වෙනවා. බොජ්ජ කියලා කියන්නේ භෝජන. මොනවද? බත්, මුං ඇට, කවුප් වැනි ධාන්‍ය වර්ග. මේ භෝජන. ලේය කියලා කියන්නේ ලේහණය කරන දේවල්. අපි කියන්නේ ලෙව කනවා කියලා. මොනවද? කීරි, අයිස්ක්‍රීම්, පුඩින් වැනි ආහාර ලේය. ඊළඟට වේය. පානීය කරන දේවල්. ඒ වැත් ඔය කිරිවාගේ දේවල් තියෙනවා ඒවා බීම හැටියට පානීය හැටියට පාවිච්චි කළත් ආහාර කැඳ එහෙමත් කැඳ බලඳනවා කැඳ බොනවනේ. එහෙමනේ කියන්නේ. එතකොට මේ කැඳත් ආහාරය. ඒ නිසා මේව ලස්සනට අපේ විනය අටුවාවන්නේ විග්‍රහ කරලා තියෙනවා. කජ්ජ මොනවද? භොජ්ජ මොනවද? ලෙය්‍ය මොනවද? තෙය්‍ය මොනවද කියන මේ වචන ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ විකාල භෝජනයෙන් වෙන්වීම පින්වතුනි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන අංගයක් හැටියට සලකලා තියෙනවා ඒ අනුව විකාල භෝජනයෙන් වෙන්වෙච්ච දිනකට එක්වහක් පමණක් පළඳින භික්ෂුන් වහන්සේලාට පූජා කරන්න ලැබෙන්නේ නැහැ මොකද තාම මේ gedara ඉහුම් පිහුම් කරනවා දැන් 10 ආමාරට 11ට විතර නේද? භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ වැඩියොත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කවුරු හරි පැමිණුණොත් ආහාර දෙන්න විදියක් නැහැ. ඒකයි. ඒ නිසා උන්වහන්සේට පූජා කරන්න දෙයක් නැහැ. ඉතින් පින්ඩපාතේ වැඩිය හාමුදුරුවන්ට කියන්න වෙන්නේ අනේ හාමුදුරුවනේ තාම බත් හැලිය ලිපේ. තාම මේ ව්‍යංජන හදනවා. නේද? ඒ විදිහටයි කියන්න වෙන්නේ පිළිතුරු දෙන්න වෙන්නේ එහෙම තමයි පූජාව කරන්න වෙන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න. එතකොට අන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පූජාවන් පවත්වන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ හතරවෙනි කාරණය දාස කම්මකර පෝරිසා විමුඛා කම්මං කරොන්ති. බලන්නකො ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරන කාරණේ. පින්වතුනි නියම වේලාවට ආහාර නිවසේ පිළිවෙල කරලා නැති නිසා gedara ඉන්න දාස දාසාදීන්ට දාස කම්මකර පෝරිසා දාස කම්කරු පිරිස් පුරුෂයෝ ඉන්නවා ඒ අයට කැම දෙන්න විදිහක් නැති නිසා ඒ අය මොකද කරන්නේ කම්ම විමුඛා කරොන්ති වැඩ වලින් වර්ජිතව තොරව ඉන්න ඒ අය වැඩ කරන්නේ නෑ. ඇයි? වැඩ කරන්නේ කොහොමද? මේ මිනිස්සුන්ට ඒ කම්කරුවන්ට ගෙදර වැඩ කරන අයට ආහාර දීලා නෑ. කෑම නොගෙන වැඩ කරන්න බෑනේ. කම්කරුවන්ට වැඩ කරන්න බෑනේ. කොහොමද කරන්නේ? ඒ නිසා බලන්න ඒ අය ඒ වැඩවලින් කම්කරුවන් වෙන් වෙලයි වර්ජිත වෙන්නේ. වර්ජිත කියලා කියන්නේ තොරන්නේ. ඒක අපි කොච්චරවත් ඔය මාධ්‍ය තුලින් දකිනවා අද එක එක ආයතනවල වැඩ වර්ජන කියලා. වර්ජිතයි. මොකද? සේවා වර්ජිත. සේවාවෙන් තොරයි. වැඩ කිරීමෙන් තොරයි. එනිසා මේ කම්කරුවත් මොකද කරන්නේ නේද? වර්ජනය කරනවා. වැඩ කරන්නේ. ඇයි? කෑම දුන්නේ නැහැ. දෙන්න විදියක් නෑ. ඇයි? වෙලාවට gedara ඒ ආහාර සූදානම් කළේ නෑ. බලන්නකෝ නේද? කොයි තරම් එතකොට Tamanට මේ gedara ඉන්න නේද සමහර විට ආයතනවල නේද ඒ ආහාර දෙනවා නම් දැන් දවල්ට තියෙනවා 12 ඉඳන් 1 වෙනකන් දවල් කෑම පැය ඒ වෙලාවෙදි කෑම ලබා දෙන්න ඕනේ මේක හවස 3ට 4ට දීලා හරියන්නේ නැහැ ඒකයි ඒ නිසා එහෙම වෙනකොට කොයිතරම් ඒ ආයතනයට ඒ නිවසට ඒ පුජ්‍යලයට ආර්ථික පාඩුවක් වෙනවා බලනකො කම්කරු 10ක් 15ක් එහෙම නෙවෙයි. සිය ගණන් වැඩ කරන ආයතන තියෙනවා. නේද? ඒ අයට කෑම දීලා නැත්තම් කොච්චර ආර්ථික පාඩුවක්ද? ඒකයි. ඒ නිසා බලන්න ඒ කම්කරුවන්ට නියම විදිහට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ අය වැඩවලින් කර්මාන්තයන්ගෙන් තොර වෙනවා. වෙන් වෙනවා. වර්ජනය කරනවා. ඒ හතරවෙනි කාරණේ. පහ තාවතකං ජීව අසමයේන බුත්තං අනෝජවන්තං හෝති. පින්වතුනි මේ කෑම සෝදානම් කිරීමට ප්‍රමාද වෙච්ච නිසා කෑම කන්න වෙන්නේ අර මම කලින් මතක් කළා වගේ හවස් කාලේ 3ට 4ට. ඒක නිසා එතකොට මොකද වෙන්නේ මේ ආහාරවල තියෙන රසය ඕජාන අසමයේන මේ ආහාර ගන්නේ නියම කාලේ නෙමෙයි. මේක වචනේ බලන්න. අසමයේ නියම කාලේ නෙමෙයි. විකාලේ. බුත්තං අනෝජවන්තං හෝති. මේ ආහාරවල අනුභව කරපු ආහාරවල ඕජස රසය ඒ ශක්තිය නැතුව යනවා. එහෙම නැහැ. බලන්න. එතකොට මොකද වෙන්නේ? ඒ ගත්තු ආහාරය විකාලේ ආහාර ගැනීම නිසා ඒ ආහාරයේ හානියක් වෙන්නේ. ඒක දිරවන්නේ නැහැ. නේද? පින්වත්නි අර ලස්සන ශ්ලෝකයක සඳහන් වෙනවා අජීර්ණේ භෝජනම් විසං මේ අපි ආහාර අරගෙන හැම කාලා ඒ ආහාර දිරවන්නට ප්‍රථම නැවත ආහාර ගන්නවා නම් ඒක විෂ වෙනවා ඒකයි ඒ නිසා මේ ආහාර නියම වේලාවට ගන්න ඕනේ කෑම කන වේලාවට කෑම කන්න ආහාර ගත යුතු අවස්ථාවේදී ඒ ආහාර ගන්න ඕනේ. නිදා ගන්න වෙලාවේදී නිදා ගත යුතුයි. මොකද මේ ආහාරයේ පිළිබඳව පින්වතුනි ලෞතර බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල සූත්‍රවල ධම්මපදයේ ගාථාවල සඳහන් වෙනවා. ඊළඟට චුල්ලවග්ග පාළියේ සේකියාවල ලෞතර බුදුහාමුදුරුව මේ ආහාර රටාව පිළිබඳව කෑම අනුභව කරන ආකාරය ආහාරය පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම දේශනා කරලා තියෙනවා. ඒ නිසා බුදුදහමේ ප්‍රධානත්වයක් මූලිකත්වයක් ආහාර පිළිබඳව දක්වලා තියෙනවා. එහෙම නැත්නම් මේ දානය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ආහාරය පිළිබඳව අපි තාම සැලකිලිමත් වෙන්න ඕනේ. අද අපේ රටේ බොහෝ විට එහෙම නැහැ. සමහර අය කියන හාමුදුරුවනේ අනේ මට කන්න වෙලාවක් නෑ. නිදා ගන්න වෙලාවක් නෑ. එහෙම බෑ. නේද? ඒ කෑම ගත යුතු වෙලාවේදී කෑම ගන්න ඕනේ. නිදා ගත යුතු වෙලාවේදී නිදා ගන්න ඕනේ. ඒ නිසා අපි ආහාර අරගෙන කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියලා අර ලස්සන ශ්ලෝකයක සඳහන් වෙනවා. පින්වතුනි උත්වා නිසීදතස්ථෞල්‍යං තිෂ්ඨතෝ බලවර්ධනං ආයුස් සංක්‍රමතෝ නිත්‍යං මෘත්‍යුර්ධාවති ධාවත භුක්තක් භුක්වා නිසීදතස්ථෞල්‍ය ආහාර අරගෙන අපි නිදාගත්තොත් එහෙම ස්ථූල වෙනවා මහත් වෙනවා තිෂ්ඨතෝ බලවර්ධනං ආහාර අරගෙන කෑම කාලා හිතගෙන හිටියොත් බලේ වර්ධනය වෙනවා වැඩෙනවා ආයු සංක්‍රමතෝ නිත්‍යං කෑම කාලා බොහොම සෙමින් සක්මන් කරනවා සංක්‍රමන සක්මන සක්මන් කිරීමෙන් ආයුෂ වැඩි වෙනවා මෘත්‍යුර්ධාව සිද්ධාවත ඒ වගේම තමයි ආහාරගෙන දිව්වොත් එහෙම ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා ඒ නිසානේ අපි වැඩි හිටියෝ පවා අපි පුංචි කාලේ මේ කෑම කාලා දුවනවා නම් සෙල්ලම් කරනවා නෑ නෑ දැන් සෙල්ලම් කරන්න එපා කෑම කාලා දුරන්නේ ඒ විදිහට මේ ඒගොල්ලෝ ඒ අය කොච්චර බලන්නේ මේ කාරණේ තේරුම්ගෙන තියනවද කියලා. ඒ අයට ඒ පිළිබඳව දැනුමතු වෙන මේ ශ්ලෝකේ කියන කාරණේ නෙමෙයි තියෙන්නේ. මෘත්‍යුර්ධාවති ධාවක. කෑම කාලා දිව්වොත් ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. ඒ නිසා මේවා අපේ තියෙනවා. ඒ නිසා පින්වතනි අර විදිහට දහවල් ගත යුතු ආහාරයේ ඒ නියම වේලාවෙදී නොගන්නවා නම් ඒ ආහාරයෙන් යහපතක් නෙමෙයි වෙන්නේ අයහපතක්. සෞඛ්‍ය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ මේ කාරණා පහ ඉමේකෝ භික්කවේ පංච ආදීනව මෙන්න නරක විපාක ආදීනව පහ උස්සූර භක්ත කුලේ ප්‍රමාද වෙලා හිරුණගිල බොහෝ වේලා ගත වෙලා ආහාර පිසින්නට සූදානම් කරන්නට සූදානම් වෙන නිවෙස්වල ස්වභාවය තමයි මේ කාරණා පහෙන් දේශනා කළේ. ඒ නිසා ඒ එක්කම ඉදිරි මේ ටික වෙලාම එහි ධනාත්මක පැත්ත. දැන් ඔකෙන් කාරණා පහක් වුණාට ඔකේ අනිත් පැත්තක් තියෙනවා කාරණා පහක්. ඒක ආනිසංස හැටියට දක්වන්නේ. කොහොමද? පංචමේ භික්කමේ ආනිසංසා සමය භත්ත භත්තේ කුලේ කතමේ පංච. අන්න. එතන ආනිසංසා මහණෙනි නියම වේලාවට ආහාර පිසින නිවසේ මෙතන කුලේ කිව්වේ නිවස කියන අදහස ගන්න පුළුවන් අපිට. ඒ gedara ඒ වේලාවට ආහාර පිසීමේ ආනිසංස පහක් තියෙනවා. කතමේ පංච. මොනවද මේ පහ? අර කියපු පැත්තේ අර කිය කලින් කියපු කාරණා පහේ හොඳ පැත්ත. එනම් ජේතේ අතිති පාහුනා තේ කාලේන පටිපූජෙන්ති. අන්න ආගන්තුකය එනවා. එන්නේ හරියට කීයද වෙලාව? දහවල් 12ට. කිසි ප්‍රශ්නයක් නෑ. කලබලයක් නෑ. ඕන්නම් සමහර විට තව ටිකක් වැඩිපුර තියන්න සකස් කරගන්න වෙයි. තියෙනවනේ කාරණා. එහෙම නැත්නම් Tamanට පසු හදාගන්න වෙයි. මේ ආගන්තුකයන්ට සලකන ඒක. ඒ නිසා නියම වෙලාවට නේද? දහවල් 12 12 මාර වෙනකොට පින්වතුනේ ආහාර සූදානම් වෙලා තියෙනවා. ඒක. ඒ නිසා නියම වෙලාවට ආහාර පිළිවෙල කරන්නට සූදානම් වෙනවා. සමහර අපි දන්නවා සමහර අපේ කාන්තාව ඒ පිළිබඳව නිසිතීම නිසා සමහර විට වෙන වෙන නේද? වැඩවල නිරත වෙලා ඔහේ ඉඳලා ඔන්න 12ට විතර තමයි ගෙදර දවල්ට කෑම පිළිවෙල කරන්න සූදානම්. අර මං කලින් කිව්වේ ඒකයි. එහෙම වෙන්න බෑ. දහවල් 12 12 මාර වෙන විට gedara ආහාර සූදානම් වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් අර ආගන්තුකයන්ට සලකන්න පුළුවන්. දැන් පින්වතුනි අපිට යටත් පිරිසෙන් නේද? 11 මාර වෙනකොට අපේ කුස වික්ෂුන් වහන්සේලාගේ කුස හුරු වෙලා තියෙන්නේ කුසගින්න දැනෙනවා. දානෙ වුණා. ඇයි? 11 මාර වෙනකොට දානි වළඳන්න ඕනේ. ඒ නිසා මේ කුස පුරුදු වෙලා තියෙනවා ඒ වෙලාවට ආහාරය අවශ්‍යයි කියලා. අපිට ඒක ඉබේම සිද්ධ වෙනවා. සමහර විට කුසගින්න දැනෙනකොට තමයි අපි වෙලාව බැලුවාම වෙලාව 11 මාරයි. 11:45යි. මුන්ට දානි වළඳන්න. මේක තේරෙනවා. ඒ නිසා කුස ඉල්ලනවා දැන් ඔබට ආහාර අවශ්‍යයි. දානි වළඳන්න ඕනේ. ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. එතකොට පළවෙනි කාරණය ආනිසංශය අර පැමිණෙන ආගන්තුකයන්ට ආගන්තුක සත්‍යාරය ඉහළම මට්ටමින් උසස් විදියටම සිද්ධ කරන්න පුළුවන් කෑම පිළිවෙල කරලා තියෙන්නේ නේද? අපි දැකලා තියෙනවා පාරේ යනකොට සමහර ඒ හෝටල් වල බෝඩ් එක ගහලා තියෙනවා කෑම ලෑස්ති. මොදන්නේ ඇතුළ කොහොමද කියලා. කෑම ලෑස්ති, කෑම සූදානම්. ඒකයි. ඒ නිසා දහවල් ආහාරය අපේ විශේෂයෙන් ගෘහණියන් ගෘහණී කියලා කියන්නේ ඒකයි. කාන්තාව. ඇයගේ ප්‍රධානම ලක්ෂණය තමයි යොම් පියුම් වලට තියෙන හැකියාව, දක්ෂතාවය තියෙන්න ඕනේ. මොකද කාන්තාවන්ටම වෙන් වෙච්ච රැකියාවන් තියෙන වෘත්තීන් තියෙනවා. මහුන් ගෙතුම් නේද? යොම් පියුම් මේවා කාන්තාවන්ට සහජයෙන්ම උරුම වෙච්ච තිබිය යුතු ගුණයන් ලක්ෂණ. ඒකයි කාන්තා ලක්ෂණ. ඊළඟ දෙවෙනි කාරණය ආනිසංශය ජාතේ බලි පටි පටිගාහිකා දේවතා තා කාලේ පටිපූජින්ති අන්න දෙවියන්ට කරන පූජාව සබන පූජාව එය නියම වේලාවට ආහාර සූදානම් කරලා පිළිවෙල කරලා තියෙන නිසා කිසිදු ගැටලුවක් නැහැ. නියම වේලාවේදී ඒ දෙවියන් උදෙසා ඒ බලිය, ඒ පූජාව තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පූජාව පවත්වන්න වෙන්නේ නැහැ. අර මං කලින් මතක් කළා වගේ කැම සූදානම් කරලා නැත්නම් දෙවියන්ට කියන්න වෙන්නේ දෙවියනේ තාම බත් මුට්ටිය ඉදිලා නැහැ. තාම ඒක ලිපේ. එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා පින්වතුනි අන්න දෙවියන් වෙනුවෙන් කරන පූජාව නියම වේලාවට පූජාව තබන්න පුළුවන්. සිද්ධ කරන්න පුළුවන්. ඒක දෙවෙනි ආනිසංසයයි. ඊළඟ තුන්වෙනි ආනිසංසය තමයි කාරණය ජේතේ සමනක් බ්‍රාහ්මනා ඒක භක්තිකා රත්තු පරතා විරතා විකාල භෝජනා තේ කාලේන පටිපූජෙන්ති. ඔන්න හරියටම ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් භික්ෂුන් වහන්සේලා පින්ඩපාති වඩිනවා. දැන් නම් සමහර විට පින්වතුනි මේ මේක කලින් දැනුම් දීලා එහෙම බෑ. අද මේ පත්තරවල දාලා ප්‍රසිද්ධ කළා මේ පින්ඩපාත කියන එක ප්‍රදර්ශනයක් නෙමෙයි. පින්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේ හෝ වහන්සේලා තමන්ට ප්‍රමාණවත් තරම් පිණ්ඩපාතේ ලැබුණාම පිණ්ඩපාතේ කරගෙන උන්වහන්සේ එතනින් නතර වෙනවා. Taman දන්නවා Tamanට වළඳන්න පුළුවන් ප්‍රමාණය. භෝජන අම්බිත මත්තන්නේ. භෝජනයේ ප්‍රමාණය දැනගන්න ඕනේ. මම දැනගන්න ඕනේ මට වළඳන්න පුළුවන් ප්‍රමාණය. මොකද පින්වතුනි කෑම අහක දාන අවශ්‍ය සුදුසු නෑ. ඒක ඊටාම පව බණ පොතේ හැටියට, චුල්ලවග්ගපාලියේ හැටියට, විනය හැටියට. ඊළඟට ජාතික අපරාධයක්. අර පහුගිය දවසකත් මම දැක්ක මේ පත්තරේ තිබුණා ලංකාවේ මොනතරම් කෑම අපති දානවද කියලා. ඒ නිසා එහෙම කරන්න එපා. අපේ හාමුදුරුවරුත් දානෙදි Tamanට වළඳන්න පුළුවන් ප්‍රමාණය ඒ බෙදුවට පස්සේ අතවහන. මම ඉතාම ගෞරවයෙන් මහා සංඝරත්නයට ආරාධනා කරන මොකද මම දැකලා තියෙනවා අපේ සමහර හාමුදුරුවෝ අනේ හරියට කෑම අපති දානවා පින්වතුනි. ඒක නොකළ යුතු දෙයක්. මහා පවක් ජාතික අපරාධයක් නේද මොනතරම්ද බලන්න මේ Taman වළඳන්නේ භාගයයි මාගයක් අපත යනවා අර ඉඳුල් වාදනයට දානවා ඩස්පින් එකට දානවා එහෙම කරන්න එපා ඒ නිසා Tamanට පුළුවන් ප්‍රමාණය පමණක් ඒ බෙදා ගන්න එතන එහාට ගන්න එපා පින්ඩපාතය කරගන්නෙත් එහෙමයි ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා ගහක් යටට ගිහිල්ලා උන්වහන්සේ වළඳනවා ඒකයි ඉතින් ඒ නිසා පින්වතුනි අන්න ශ්‍රමණ බ්‍රාහ්මණ ඕනෑම කෙනෙකුට මේ පූජාව තබන්න පුළුවන්. gedara වෙලාවට ආහාර සූදානම් කරලා තියෙන්නේ. ඒක තුන්වෙනි ආනිසංසයයි. හතරවෙනි ආනිසංසය තමයි දාසකම්ම කර පෝරිසා අවිමුඛා කම්මං කරොන්ති. ඉස්සෙල්ලා එකේ තිබුණේ විමුඛා. ඒගොල්ලෝ වර්ජනය කළා. වර්ජිතයි. වැඩවලින් වෙන් වෙලා. මෙතන විමුඛා නෙමෙයි අවිමුඛා. වැඩවල යෙදෙනවා. ඇයි? වෙලාවට තේක දෙනවා, වෙලාවට කෑම එක දෙනවා, වෙලාවට වෙන වෙන දේවල් මොනවා හරි දිය යුතු නම් ඒ දේ දෙනවා. ගැටුපද ඒ නිසා මෙන්න දාසකම් කරවෝ ඒ පිරිස් පුරුෂයෝ නියම විදියට වැඩ කරනවා වැඩ වලින් තොර නෑ වර්ජිත නෑ අවිමුඛා මේක තියෙන විශේෂ වචනේ ඒකයි මේ වැඩ වලින් තොර නෑ ඇයි නියම වෙලාවට උදේ කෑම එක දුන්නා 10ට තේ එක දුන්නා. 12 මාරට එකට කෑම එක දුන්නා. 12 ඉඳන් එක වෙනකන් කෑම පෙයේ විවේක ගත්ත ටික වෙලාවක් කෑම පෙයෙම තියෙනවා. වෙන්න ඕනේ. නේද? අපේ පරණ කතාව පරණ අපේ අම්මලා තාත්තලා ආච්චිලාතලා වැඩිහිටියෝ කියනවා. බත් යට හරස් වෙන්න ඕනේ. මේ කෑම කාපු වෙලාවෙදිම වැඩ කරන්නේ. ඒක සෞඛ්‍ය විද්‍යාත්මකවත් එහෙමයි සැලකුවාම. ඒ නිසා අන්න ඒ අය මොකද කරන්නේ? නියම වේලාවට වැඩ කරනවා නියම වේලාවට කැම දීපු නිසා. ඒ හතරවෙනි ආනිසංශයයි. පස්වෙනි ආනිසංශය තාවතකං ජීව සමයේන බුත්තං ඕජවන්තං හෝති. එතනක් කියනවා අසමයේන නෙමෙයි සමයේන. නියම වේලාවෙදී මේ ආහාර ගත්තා. දාන්නේ වැළඳුවා. දවල් කෑම ගත්තා. උදේ කෑම ගත්තා. නේද? පින්වතනි සමහර විට අපි මේ 4ට 5ට දවල් කෑම කැමින් ඊට පස්සේ රැයට කන්න වෙන්නේ 11ට 10ට නේද? එහෙම වුණා මොකද වෙන්නේ? අන්න කෑම කාපු හැටි අපිට නිින්දට යන්න වෙනවා. අපේ ගිහි පින්වතුන්ට. නේද? එතකොට ඒක සෞඛ්‍යයට බරපතල ලෙස බලපානවා ලොකුම හානිය. ඒක. ඒ නිසා උදේ කෑම ගත යුතු වෙලාවෙදී උදේ දහවල ආහාරය එහෙම ඔබට රාත්‍රී ආහාරයේදී එහෙම මේ විදිහට පින්වතුනි නියම වේලාවේදී ඒ ආහාර පරිභෝජනය කිරීම ආහාර ගැනීම සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ වේලාවට නියම වේලාවට ආහාර ගැනීම නිසා ඒ ආහාරය මොකද්ද? ඕජවන්තං හෝති. ඒකේ ඕජස් ගුණය තියෙනවා. රසය තියෙනවා. මේක පිළිනු වෙලා නැහැ. සීතල වෙලා නැහැ. නේද? ඒ නිසා නියම විදිහට ආහාර ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ දක්වනවා ඉමේකෝ භික්කවේ පංච ආනිසංසා සමය භත්තේ කුලේ මහණෙනි මේ විදියට નિયම වේලාවට ආහාර පිළිවෙල කරන ආහාර සූදානම් කරන ඉයුම් පියුම් කරන කුලයේ නැත්තම් නිවසේ නැත්තම් gedara ඒ අයට මේ කියන ආනිසංස පහ ලැබෙනවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අනුව පින්වතුනි අද මේ උස්සූර භක්ත සූත්‍රයේ මම ඔබට පැහැදිලි කරලා දුන්නේ යම්කිසි නිවසක යම්කිසි කුලයක ගෙදරක නියම වේලාවට ආහාර සූදානම් නොකිරීමේ ආදීනවක් යම්කිසි ගෙදරක නිවසක කුලයක નિયમિત වේලාවට ආහාර පිළිවෙල කිරීමේ ආනිසංසක් කියන ධනාත්මක සහ ඍණාත්මක මේ කාරණා පහ පහ ගත්තාම 10ක් තියෙනවා හොඳ සහ නරක ඒ නිසා මම හිතනවා ඔබ හැම දිනාටම විශේෂයෙන් මෙලෝ වශයෙන් විශේෂයෙන් අපේ ගෘහණියන්ට කාන්තාවන්ට මේ ධර්මදේශනයෙන් වඩාත් ප්‍රයෝජනවත් වේවි කියන අදහස ඇති කර ගැනීම සඳහායි ඒ නිසා මේ වෙලාවේදී ඔබේ ජීවිතයට ඒ අනුව යමක් එකතු කරගත්තා කියලා විශ්වාස කරමින් එකතු කරගන්න ලෙසත් ඊටාම කරුණාවෙන් සිහිපත් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ හැම දිනාටම මෙලව නිරෝගී චිර ජීවනය ආයුරෝග්‍ය ආදී භාග්‍ය සම්පස්සල සේවා මෙලව සුවයක් පරලොව සුවයක් කෙරවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණී කිරීමෙන් සියලු දෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කලුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පරිවේනාධිපති වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාමාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවෙහි කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජ්‍යපාද කදුරුදුවේ සුගත වංශ නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු